බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස අනිත් එක දැන් සෝබන චෛතසික ධර්ම දැන් කුසල් සිතකනේ ස්වාමීන් වහන්ස සෝබන චෛතසික ධර්ම හටගන්නේ එතකොට ස්වාමීන් වහන්ස මේ ශ්‍රද්ධාවත් එක්ක තව චෛතසික එකවර හට ගන්නවද නැත්නම් ඒ කියන්නේ කීපයක් හට ගන්න පුළුවන්ද මෙතන කියන මෙතන කියන චෛතසික 19ම එක සිතක අනිවාර්යෙන් පහළ වෙනවා කුසල් සිතක් නම් මේ 19ම අනිවාර්යෙන් තියෙනවා ඒ 19 එක විට එක විට හටගන්න සිතක් ඇති වෙලා නැති වෙනකොට ඒ සිතේ මේ ගුණාංග ටික කොහොමද තියෙන්නේ? ආ ඒතර සමිනාසර මේ විරති චෛතසික ධර්ම අප්‍රමාණ චෛතසික එහෙම එක වෙනමමද? ආ ඒවා යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන් කුසල් සිතේ. ඒවා අනියතයි. අනියතයි. නියත වශයෙන් යෙදෙන ටික තමයි සාධාරණ කියන්නේ. සෝබන සාධාරණ. ආ සමනච්චි බොහොම පිං මොකද මේ මට දැන් තමයි ඒක හොඳටම තේරුනේ දැන් මේ සාජිස්තික 19ම එක සිතක මේ එකවර හටගන්න එක තියෙන. එතකොට ස්වාමින්වහන්ස අපි වෙන වෙනම කියලා අපිට හිතන්න දෙයක් නැන්නේ. දැන් කුසල සිතක් આવත් මේ මේ මට තියෙන අලෝභයක් ආදේශයක් කියලා එහෙම මේ එහෙම කතා ගැනීම වැදගත් වෙනවා. දැන් මේ 19ම යෙදුනට ඒව බලවත් වෙන ධර්ම තියෙනවා. දැන් සමහර සිතක සද්ධා බලවත්. සමහර සිතක සතිය බලවත්. සමහර සිතක හිරියොත්ප්පේ බලවත්. සමහර සිතක අලෝභය බලවත්. සමහර සිතක අදෝසය බලවත්. එතකොට සමහර සිතක අමෝහය බලවත්. එතකොට මේ බලවත් ධර්මය හඳුනාගත්තොත් තමාපට ඒක මොන පැත්තටද යන්නේ කියලා තේරුම් අරගෙන අවශ්‍ය දිශාවට බල ගන්නන්න පුළුවන්. මේ මේ චෛතසික 12 මේ 19ම එක එක සිතක යෙදුනට මේ හැම එකක්ම එකම බලයෙන් යුක්තව යෙදෙනවම නෙමෙයි. එක එක ඒවා ශක්තිය වෙනස්. අඩු වැඩි වශයෙන් මේ ඒ සිතේ ඒ කුසල් සිතේ හට ගන්නවා නේද ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ විදිහට ඒක පුරුදු කරොත් මේ අපිට ඒක සංසාර පුරුද්දක් විදිහට දියුණු කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි සතිපට්ඨානේ වඩනකොට මේ චෛතසික ධර්ම 19ම ඒ සිත්වල තියෙනවා. හැබැයි ඒකේ අපි මුල් තැන දෙන්නේ සතියට. ඒ වගේ. දානයක් දෙනවා නම් මේ චෛසික 19ම තියෙනවා. හැබැයි අපි ඒකේ මූල තැන දෙන්නේ අලෝභයට. ඒ කුසල්සිතේ වෙලාවට වැඩ කරන විදිහ අනුව ඒ චෛතසික අඩු වැඩි වීම වෙනව නේද ස්වාමීන් වහන්සේ.